රක්ඛන්තු දේවතා සද්දම්මං නිරාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා සතු සතු සතු නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා කායේන කම්මං කාසබ්බං පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා වාචාය කම්මං කාසබ්බං පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා මනසාය කම්මං කාසබ්බන්ති සාදු සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත සකස් කරගෙන සියලු දුක් නැති කර ගැනීම සඳහා වැඩි යුතු මාර්ගය පිළිබඳව සාකච්ඡා කරන ධර්මදේශනා මාලාව නිවන් මාර්ග ධර්මදේශනා මාලාවේ සියවෙනි ධර්මදේශනාව සිද්ධ වෙන අද මේ මොහොතේදී අපි අපේ ජීවිතයේ කළ යුතු දෙයක් නිබඳව කළ යුතු දෙයක් පිළිබඳව සිහිපත් කරන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද යම් විශේෂ අවස්ථා සියල්ලක්ම ජීවිතේ අපි අපේ ජීවිතය පිළිබඳව හොයලා බලන්න යොදා ගන්න ඕනේ. අපි හැම වෙලෙම මොන කාරණාවක් හරි කමන්නේ ලැබෙන කුමන දෙයකින් කුමන විදිහකින් හරි කමක් නැහැ. කෙලෙස් වලට බර වෙලා තියෙන අපේ හිත කෙලෙස් වලට කෙලෙස් ධර්මයන් පැත්තට නැඹුරු වෙලා ඊ타මත්ම තදබල බලවේගයක් කෙලෙස් ධර්මයන් ක්‍රියාත්මක කරවීමට තදබල බලවේගයක් විදිහට නැගෙන මේ හිත ඒන් අතමුදවා ගන්නට කළ හැකි ඕනෑම දෙයකින් ඕනෑම තත්වයක් යටතේ හැම දෙයකින්ම උපරිම ප්‍රයෝජනය ගන්න අපි ඊටම දක්ෂ වෙන්න ඕනේ. මොකද මේ තරමටම කොච්චර ඉවත් කරන්න හැදුවත් කොච්චර ගැලවෙන්න හැදුවත් කොයිතරම්නම් මොන විදිහේ ආකාරයක හෝ උත්සාහයක් ගත්තත් සියුම් තැනක තියෙන පුංචි හිදසකින් පවා තියෙන ජලාශයක් යම් යම් වෙලාවල් වලදී සුරක්ෂිත කරගන්න බැරි වෙනවා වගේ හැම කෙලෙස් ධර්මයකින්ම පීඩිත වෙලා තියෙන මේ සිත ඒවට අතමුදවා ගන්න හදනකොට පින්නත් නේ සියුම් තැනකින් පවා ඊ타මත්ම ප්‍රබල අකුසලයක් අපේ චිත්තසංතානගත වෙන්න තියෙන ඉඩකට ගොඩාක් වැඩි. ඉතින් මේ ඒ වගේ හැම වෙලෙම අකුසලයට බර වෙලා තියෙන හිත ඒ අකුසලයෙන් මුදවා ගැනීම සඳහා ජීවිතේ ගත් කරන්න පුළුවන් හැම දෙයක්ම භාවිතාවට ගන්න ඕනේ. විශේෂයෙන් තමන්ගේ උපන් දිනය. ඒ වගේම අපි දන්නවා අලුත් අවුරුද්දක ආරම්භයක්. ම්ම් එහෙම නැත්නම් තමන්ගේ විවාහ සංවත්සරය උත්සවය. ඒ වගේ බොහෝ මතක හිටින ජීවිතය ගැන නැවත අපි ආවර්ජනය කරන වෙලාවකට සතුටු වෙන ඒ වගේ කඩයින් අපි වල කඩයිමක් කියමු ඒ හැම තැනකදීම අපිට පුළුවන් වෙන්න ඕනේ හරියට නිකන් අර කෑ ගහන දඟලන ළමයෙක් ඉක්මවා ගන්න අම්මෙක් තාත්තෙක් ඊටාම පුංචි පුංචි උපක්‍රම යොදනවා. හරි ලස්සන අපූර්ව උපක්‍රම යොදනවා. ඒ වගේ අපි අපේ සිත කෙලෙස් වලින් අතමුදවා ගන්න ගත හැකි හැම උපක්‍රමයක්ම යොදන්න ඕනේ. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරන්නේ ඒ වගේ දෙයක්. දැන් මේ ධර්මදේශනා සියවේ ධර්මදේශනාවේදී ඒ ධර්මදේශනා ඉවරෙච්චලා විතරක් නෙවෙයි පින්නත් මේ තමන්ගේ උපන්දිනයක් දවසක මම කලින් කිව්වා වගේ ඒ වගේ විශේෂ අවස්ථාවක් පවා මේ වගේ ජීවිතය දිහා නැවත හැරී බැලීමක් සිදු කරන්න ඕනේ. ඒක තමයි වටින්නේ. විශේෂ දිනයක් හම්බුණා හැරි බැරිමක් සිදු කරන මොනවද මොනවද මම මෙච්චර කල් කරේ මොනවද මම මෙච්චර කාලයක් තිස්සේ සාර්ථකව සිද්ධ කරේ මොනවද මම මගේ අනාගතයට යහපතක් වෙන විදිහට සිද්ධ කරේ මොනවද මගේ අතීතයේ වැරදිච්ච තැන් මං වෙනස් කරගත්තේ මේ විදිහට ආපසු හැරී බැලීමක් අපි අතින් නිබඳව සිද්ධ වෙන්න ඕනේ. ආපසු හැරි බැලීමක් සිද්ධ වෙන්න ඕනේ පිටන තමන්ගේ ජීවිතය දිහා. ඉතින් එහෙම බලන්නේ තණ්හාවෙන් දෘෂ්ටි මාන්නෙන් නෙවෙයි. ඒ බලන්නේ දැන් මට මට අතීතයේ මේ වගේ ලෞකික සම්පත් තිබ්බාය. ඉතින් ලෞකික දියුණුව ප්‍රාර්ථනා කරගෙන යහපත් ජීවිතයක් ඇති කරගන්න බලාපොරොත්තු කෙනෙක් වෙන කෙනෙක් එහෙම හිතුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි මේ කතා කරන්නේ නිවන් දැකීම පිළිබඳවයි හැමදාමත් ප්‍රායෝගිකව. දැන් එතකොට එවැනි අරමුණක් තියෙන කෙනෙක් නිබඳව නිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන නැවත වතාවක් නැවත වතාවක් නැවත වතාවක් පිරික්ස පිරික්සා පිරික්ස පිරික්සා තමන්ගේ සිත කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලන්න කියලා. මම පළවෙනිව මතක් කරන මෙයාටන්ට අපි මේ ධර්ම දේශනා මාලාව ගැන පිරික්සලා බලුවා. දැන් ඉතින් බණ 100ක් අහලා, ඒ කියන්නේ ඇය අඩුම ගානේ පැය වලින් ගත්තොත් පැය 75ක් 80ක්වත් බණ අහලා තියෙනවා. එතකොට මොනවද අපි වෙනස් වෙන්නේ කියලා බලලා වෙනස් වෙලා නැත්තම් වැඩක් දහගෙන ඉඳලා <laughs> මොකුත් වෙනස් වෙලා නැත්තම් මගේ හිතේ ඉරිසියාව උපදින එක වෙනස් වෙලා නැත්තම් කෝපය උපදින එක වෙනස් වෙලා නැත්තම් වෛරය උපදේ වෙනස් කරලා නැත්තම් අධික ලෝභයන් වෙනස් කරලා නැත්තම් අනුන්ගේ පුංචි වැරදකදී ආර්ධකදී සැලෙන ගතිය වෙනස් කරලා නැත්තම් ඉතින් ඉතින් මගේ වර්ධනයක් නැත්තම් අවසියක් ඇහුවා කියලා වැඩක් අන්න ඒක තමයි අපි තේරුම් ගත යුත්තේ තවසියක් ඇහුවා කියලත් ඇති වැඩක් වෙන්නේ ඒකින්ද දැන් මේ වෙලාවේ අපි උත්සාහ කරන්න ඕන කොහොමද බුදුරජාණන් වහන්සේ අනිත් පැත්ත හැරිලා බලන්න කිව්වේ කියලා යම් කාරණාවක් සිද්ධ කරද්දී අපි මොනවද කරන කාරණා අපේ ළඟ සිද්ධ වෙන සිද්ධීන් අපි කොටස් තුනකට බෙදනවා. ඒ කොටස් තුන තමයි පින්නත්නි එකක් තමයි කයෙන් කරන දේවල්. අනිත් එක තමයි වචනයෙන් කරන දේවල්. අනිත් එක තමයි සිතෙන් කරන දේවල්. කාය වාග් මනෝ කර්මයන් ඇරෙන්න වෙන මොනවද තියෙනවද? කාය වාග් මනෝ කර්මයන් හැරෙන්න වෙන මොකක්වත් අපිට නැහැ. එහෙනම් අපි ළඟ තියෙන මේ කාය වාග් මනෝ කර්මයන් කොයි විදිහේ විය යුතුද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. අන්න ඒ දේශනාවට අනුව අපි හොයලා බලන්න ඕනේ. මොකද්ද දේශනා කරේ? ඒවා අතීත වර්තමාන අනාගත වශයෙන් කොටස් තුනකට බෙදලා මේ කොටස් තුන පිළිබඳව දේශනා කරා මට දුකක් නොවිය යුතුයි. මගේ කාය වාග් මනෝ කර්මය මට දුකක් නොවිය යුතුයි. අනුන්ට දුකක් නොවිය යුතුයි. මේ විදිහට හික්මෙන්න කියලා. පිරික්සලා බලන්න කිව්වා මම කරන දේවල්. අනුන්ට දුකක් නොවිය යුතුයි. දෙදෙනාටම දුකක් නොවිය යුතුයි. අනුන්ටයි තමන්ටයි දෙන්නාටම දුකක් නොවිය යුතුයි. සමහර ඒවා තියෙනවා මට රැපක් අනුන්ට දුකක්. මේ සමහර ඒවා තියෙනවා අනුන්ට සැපක් මට දුකක්. එබැවින් දෙන්නටම දුකක් වෙන්න බෑ. ඒක මට දුකක් වෙන්න බෑ. අනුන්ට දුකක් වෙන්න බෑ. ඒ වගේම දෙදෙනාටම දුකක් වෙන්න බෑ. ඊළඟට දුක් විපාක නොලැබෙන දෙයක් වෙන්න ඕනේ. දුක් විපාක නොලැබෙන දෙයක් වෙන්න ඕනේ. දුක වැඩි වෙන දෙයක් වෙන්න ඕනේ. දුක වැඩි නොවන දෙයක් වෙන්න ඕනේ. සහ ලෝභ දේශ මොහ නොවන දෙයක් වෙන්න ඕනේ. මේ විදිහට පිරික්සලා බලන්න ඕනේ. මගේ මගේ කයෙන් කෙරෙන දේවල්, වචනයෙන් කෙරෙන දේවල්, හිතෙන් කෙරෙන දේවල් ඔන්න හය ආකාරයකට පිරික්ස ගන්න ඕනේ. මේ හය ආකාරයකට පිරික්ස ගන්නකොට පින්නත් නේ අතීතයේ තමයි පිරික්සල් බලනවා. හරියට මොකක් වගේද? දැන් අපේ හැම දෙයකටම මූලික වෙන්නේ අපේ සිත. එතකොට සිත අපි හැමදාම කතා කරනවා සිතේ උපදින කැලිස් ධර්මයන් මතකද ධර්ම දේශනා මාලාවේදීම අපි මුලදී පටන් ගන්න දීපුවා අනුසය පරිඋත්ථාන විතික්‍රමණ කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කතා කරා. ඒ මාර්ගයේ උපදින විදිය ගැන කතා කරා. සීලය ගැන බොහෝ වශයෙන් කතා කරා. ඊළඟට සමාධිය ගැන කතා කරා. ආනාපාන සති භාවනාව ගැන කතා කරා. සතර කමඨහන ගැන කතා කරා. ඊළඟට සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, විච්ඡ විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය පිළිබඳ තමයි මේ මේ දිනවල ධර්ම දේශනාවල කතා කරමින් ඉන්නේ. ඉතින් එතකොට මේ කියන දේශනා මාලාවේ අපි මේ වගේ දැන් ප්‍රයෝජන අරගෙනද කියලා විමසලා බලන්න වටිනවා දැන් අනාත්ම සංඥාව අනිත්‍ය සංඥාව ආදියක් කතා කරා. එතකොට අපි ප්‍රයෝජනයක් අරගෙන තියනවාද කියලා බලන්නේ ඉන්නත් නේ අපිට අයිති නෑ අපේ මේ సంతානය. එතකොට මගේ මේ సంతානගත වැඩපිළිවෙලේ අනුන්ගේ වැඩහිඳ හරි නැත්තම් වෙනත් යමක් හින්දා හරි මට අකුසලයන් උපදිනවද කියලා හැම වෙලේම විමසලා බලන්න අකුසල ක්‍රියාවන් අකුසල වචන අකුසල සිතුවිලි පිරික්ස පිරික්ස බල බල බල බල නැවත නොවෙන්න හදා ගන්න ඕනේ. ඒක තමයි කරන්න ඕනේ. දැන් අපි කරන ලොකු වැරද්දක් අපි මේ සාකච්ඡා කරගත යුතුයි මම කලින් ගොඩාක් කියලා තියෙනවා නමුත් මේක මේක තමයි සකස් කරගන්න විදිහ මම මේක මෙහෙම කියන්නම් තේරෙන විදිහකට උදාහරණයකින් අපේ වැස්සකට වහලයක් තිබෙනවා. ඒ වෙලාවේ වහලේ තිබෙන වෙලාවේ වතුරක් කරනවා වහලේ වහිනවා තදී. මේ වෙලාවේ අපි වහලේ හදන්න යනවද? නැහැ. ඉතින් මොකද ඒ හදන්න යන්නේ නැත්තේ ඒක හදන්න ඒ වෙලාවේ බෑ. ඒ තදින් වහිනවා බෑ. දැන් වැස්ස පායලා. දැන් ඉතින් තෙමෙන්නේ නැහැ. මැස්ස පායගලර දැන් තෙමෙන්නේ නැහැ. හොඳට අහු වැටලා තියෙන වෙලාවක තෙමෙන්නේ නැහැ. දැන් ඉතින් මොකටද හදන්නේ දැන් තෙමෙන්නේ නැහැ. දැන් ඇයි අපි වහලේ හදන්නේ තෙමෙන්නේ නැහැ. එහෙම කිව්වොත් කවුරු හරි කියයි ඇයි ආයෙ වැස්සොත් කියලා. ආයෙ වැස්සොත් ඒකින් අපි පායපු ගමන් එක සැරයක් තෙමුණා නම් ඊට පස්සේ පායපු ගමන් මොකද කරන්නේ? ඉක්මනට වහලේ හදා ගන්නවා. අන්න ඒ වැස්ස වගේ තමයි පින්නත් කෙලෙස් ධර්මයන්. මේ කෙලෙස් ධර්මයන් පහළ වුණාට පස්සේ නොයේකුත් පිටක ඉස්ලාම හිතන සංසුන් වෙනවා. ඊට පස්සේ තවත් ඒක දරා ගන්න බැරි වුණොත් එහෙම වචන වලට පිට වෙනවා. ඊට පස්සේ තවත් ඒක දරා ගන්න බැරි වුණොත් ක්‍රියාත්මක භාවයට යනවා. ඒක අපි නිකන් උපමාවට ගමු වැස්ස වගේ කියලා. එතකොට මට කවුරු හරි කෙනෙක් බැන්නා. නැත්නම් උරුස්සන වැඩක් කරනවා මම දැක්කා. දැක්කම මගේ හිතේ මොකද වෙන්නේ? අර මගෙන් අවසරයක් අරගෙනද මට නිකන් මහා අමුතු දරා ගන්න බැරි කවුරු හරි නිකන් උරුස්සන වැඩක් කරනකොට මට දරා ගන්න බැරි ආ තමන්ගේ సంతානයෙන් නැගෙන අපහසුකමක් වෙනවද නැද්ද? ඒක දකිනකොට. ඒක මන්ද කරගන්න. හොඳට තේරුම් ගන්නවා කියන එක නිකමට මේක දැනුණා නම් හරි. හරි. කවුරු හරි ඕන නැති වැඩක් කරනවා. එන්නේ මේ වැඩේ කරනකොට මට අපහසුකමක් දැනෙනවා. මොකක් හරි කොතනද කියලා හොයාගන්න බැරි රිදීමක් තියෙනවා. ඉවසන්න බෑ කියන්නේ ඒක රිදෙන්න පටන් ගන්නවා. ආන් ඒක බඳ කරගන්න. අර අනුරසන වැඩක් කරන පොඩ්ඩක් මම රිදව ගන්න ඕන කියලා. නෑ. එහෙනම් ඒක මගේ වැඩක් නෙවෙයි කොහොමත් ඒක මගේ වැඩක් නෙවෙයි. අන්න ඒක තමයි අපි දැනගන්න ඕනේ. මේ උපදිනවා. හරිද? හොඳයි. එයාගේ නුරුස්සන වැඩේ දැකලා කොහොම හරි මම ඉවසගෙන දැන් මම සංසිඳලා. අන්න අර එයාගේ නුරුස්සන වැඩේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. රිදුනේ කොහෙද? රිදුනේ මෙහෙ. අර වැඩේ පැත්තක තිබ්බා. මං හදන්න ඕන කොහෙද? ඒක හදන්න ඕනේ එයා පව කරගන්න. ඒක වෙන වැඩක්. ඊට ඉස්සෙල්ලා හදන්න ඕන කොහෙද? රිදෙන තැන හදන්න ඕනේ. ආන් ඒ විදිහට තමයි තමන්ව පිරික්සන්න තියෙනවා. මගේ මෙතන රිදුනා. බුදුරජාණන් වහන්සේ තමන්ගේ సంతානයේ දුක් වේදනා ඇති වෙන්න එක නවත්ත ගන්න විදිහ හැම විදියකින්ම දේශනා කරලා තියෙනවා. ඒක අපිට මතක් වෙන්න ඕනේ. අර තරහව තරහෙන් නැති වෙන විදිහක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. හරිද? තරහ එන්නේ නැති විදිහට දේශනා කරලා තියෙනවා. ආන්ගේ සඳහා මම මොකද කරන්න ඕන ඉස්සෙල්ලා? හරි ඊර්ෂ්‍යාව ආවා, ක්‍රෝධය ආවා, වෛරය ආවා, රාගය ආවා, ම් මසුරුකම ආවා, ගිජුකම ආවා, කෑදරකම ආවා. මේ එකක්වත් මම කියලාගෙන ගන්නවද? එකක්වත් මගේ හිතට මම එන්න එන්න එන්න කියලාගෙන ගන්නෑ. මේකේ ආධුනික දේවල් වලින් පෝෂණය වෙනකොට මේක ඇතුලේ ඒ වගේ මහා හැඟීමක් උපදිනවා. මහා හැඟීමක් උපදිනවා. අන්න ඒ උපදින හැඟීම් නැත්තම් චේතනා මූලික කරගෙන තමයි ඒව ඉවසන්න බැරි වෙනකොට වචන බවටපත් වෙනවා. තව ඉවසන්න බැරි වෙනකොට ක්‍රියා බවටපත් වෙනවා. ඒකට එක දවසක් මට දැනෙනවා නම් මම යම් කිසි අවස්ථාවක මට දරා ගන්න බැරි දේවල් ආවා. ඇවිල්ලා මාව රිදවලා ටික ටික ටික ටික ඒවා අඩු වෙලා ගියා. හරිද? යම් කිසි තැනක තියෙනවා නම් වැරදීමක් හින්දා ඒ හරිය ගිනි ගන්න ස්වභාවයක්. අපි ඉක්මනට මොකද කරන්නේ? එක සැරයක් එහෙම වුණා නම් ලොකු හානියක් වෙන්නේ නැති වෙන මං නිරල දැම්මා නම් මොකද කරන්නේ? ඊළඟ සැරේට ඒක ඒක නොවෙන්න වැඩ බලා ගන්නවා වගේ තමන්ගේ సంతානගතව උපදින අන්නර වගේ ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා කෝධ වෛර මාන්න ගිදුකම් කෑදරකම් ආදරය ආදී තමන්ට පීඩාකාරී සිතුවිලි ඇති වෙනකොට පින්නත් නේ අපි ඒ සිතුවිලි ගැන විනිශ්චයක් අරගෙන ආය ඇති නොවන තත්ත්වයටපත් කරනවා කියලාපත් කරගන්නවා. එහෙනම් තරහ ගියා නම් ඊර්ෂ්‍යාවක් ඇති වුණා නම් ක්‍රෝධයක් ඇති වුණා නම් මොකද කරන්න ඕනේ? ආගේ පැත්තට ඉස්සලා හැරෙන්න ඕනේ. ආගේ පැත්තට ඇයි? කාය වාග් මනෝ කරමයන්. ඒ තරහ වැඩි වෙලා ක්‍රියාත්මක භාවයට ගිහිල්ලා වචන කියුණා නම් ඔන්න වාග් කර්ම කරනවා. ක්‍රියා සිද්ධ වුණා නම් කාය කර්ම වලට වැටෙනවා. ඒ දෙකම නැතුව වුණත් තරහ කියන ගැටේ වල නොසන්සුන් වුණා නම් මනෝ කර්මයක් වැටෙනවා. මේ තුනම ගන්න දැන් තරහ ඇති වුණා විතරයි එළිය පැත්තට ඒක ප්‍රදර්ශනය වුණේවත් නැහැ. එහෙම හිතන්න. එහෙනම් මොකද උනේ මම ඒක අනුන්ට හානියක් නැහැ. හැබැයි Tamanට හානියක්. හරිද? ඒකල මම බෑන්නා. බෑන්න නම් අනුන්ට කාණියක්, අනුන්ට දුකක්, Tamanට දුකක්. බෑනගත්තා නම් Tamanට දුකක්, අනුන්ට දුකක්. නැත්නම් දෙදෙනාටම දුකක්. එක්කෙනෙකුට වෙන්නත් පුළුවන්, Tamanට වෙන්නත් පුළුවන් බෑන්නාම දුක, අනුන්ට වෙන්නත් පුළුවන්, නැත්නම් දෙන්නටම වෙන්නත්. දැන් ඉස්සල දේශනාවේ තියෙන කොහොමද? මේ දෙකම නොවිය යුතුයි කියලා Tamanගේ කාය වාග් මනෝකර්ණයන් වල Tamanට අනුන්ට දෙදෙනාට. ඊළඟට දුක් පීඩා ඇති වෙන එකක්. ගෙන්ඩෙන් දෙන්න මේ ක්‍රියාව සිද්ධ වීමෙන් දුක් පීඩා ඇති වෙන එකක්. ඊළඟට ඒක දුක අඩු වෙන එකක්ද වැඩි වෙන එකක්ද? බැනගත්තාම දුක අඩු වෙනවද? නේද? බැනගත්තාම කෙලෙස් ධර්මයන් වලට අදාළව කටයුතු කරපුවාම දුක වැඩි වෙනවා. ඊළඟට ලෝභ දේශ මොහ වැඩි වෙන එකක්. එහෙනම් මේ පොඩි ක්‍රියාවක් වුණත් අපි සිද්ධ කරනකොට පින්නන්නේ ඒ පිළිබඳ අපි මගේ හිතේ මට අවසරයක් නැතුව මේකෙන් නොයේකුත් සිතුවිලි නැగిලා එනවාය කියලා ආන්ගේ ඇති වෙන සිතුවිලි අකුසලයන් ආපුවාම අපේ ස්වභාවයක් තියෙනවා අකුසලයේ තියෙන පොදු ලක්ෂණ තමයි ඇත්ත වහන ගතිය මෝහය ඇති කරනවා ඊළඟට පාපයට බය නැති කරනවා ඒ වෙලාවට බය නැහැ දන්නවනේ හොඳට සංවර වෙන්න හොඳට තරහ ගියාම මොකද නේද හොඳ වචන කියන්න පටන් ගන්නවා. එහෙනම් පාපයට බය නැහැ, ලැජ්ජ නැති වචන කියන්න පටන් ගන්නවා. එහෙනම් පාපයට ලැජ්ජාව නැහැ. තරහා කියන අකුසලයේ උදාහරණයක් විදිහට ගත්තොත් ඕනෑම අකුසලයක එහෙමයි. පාපයට බය නැහැ, පාපයට ලැජ්ජා නැහැ. සහ හිත නොසන්සුන් කරන ගතිය තියෙනවා. ඉතින් මේවා මට දැනෙනකොට යම් වෙලාවක අකුසලයක් ඉස්මතු වෙලා ඒ වෙලාවේ නම් ඒකට මුකුත් කරගන්න බැහැ. හරි ප්‍රශ්න වගේ. ගාකලකට අකුසලයෙන් පීඩිත වෙලා ඉන්න වෙලාව තරහ ගිහලා ඉන්න වෙලාවේ ඊර්ෂ්‍යාවෙන් ඉන්න වෙලාවේ, කෝපයෙන් ඉන්න වෙලාවේ, වෛරයෙන් ඉන්න වෙලාවේ අපි මේ අපිට හරි තීරණ ගන්න බෑ. මතකද අපි සමහර අයට කියනවා පින්නත් නේ. මේ අතන හොඳට තේරෙලා ඇති මතක මතක තියෙනවා අපි කල්පනා කරලා බලුවොත් මේ දැන් මුකුත් කියන්න යන්න එපා යාට. දැන් තරහා ගිහලා හොඳටම තරහා ගිහලා ඉන්න කෙනෙකුට උපදෙස් දෙන්න යනකොට අපි සමහර වෙලාවට දැන් නම් මුකුත් කියන්න යන්න එපා මේ වෙලාවේ හොඳටම කේන්තියෙන් ඉන්න. දැන් කියලා වැඩක් නැහැ. දැන් කියලා වැඩක් නැහැ. පොඩ්ඩක් නිවුනහම කියමු. ඒව කියන්නේ ආම්බරණ ඉගෙන වැස්ස වෙලාවේ වහලේ හදන්න යන්න එපා කියලා කියන්නේ. නේද? කෑවට පස්සේ හදමු. අපි මේ මේ ප්‍රතිපත්තිය පින්නන්නේ අපි අනුන්ට අනුන්ට යොදවනවා. අනුන්ට දෙවට ඒක Tamanට යොදවා ගන්නයි ඕනේ. අපි අනුන්ගේ තරහ ගන්න එහෙම කියනවා. මමව මට කියාගත යුතු වෙනවා. මට දැන් තරහ ගිහිල්ලා නැත්තම් රාගය ඇති වෙලා, ඊර්ෂ්‍යාව ඇති වෙලා, ක්‍රෝධය ඇති වෙලා මේ වෙලාවේ මේකෙන් හානිය අවම කරගන්න මේක අඩු කරගනිමින් ඉන්නවා. හැබැයි කොයි වෙලාවෙ හරි අඩු වුණාද? අපි දන්නවනේ අඩු වෙනවා කියලා. කොයි වෙලාවෙ හරි අඩු වුණොත් මොකද කරන්න ඕන? දැන් කල්පනා කරන්න ඕන. මට ඊයේ තරහ ගියා. මට අද උදේ තරහ ගියා. මට පෑයකට ඉස්සෙල්ලා තරහ ගියා. මට පෑයකට ඉස්සෙල්ලා අන්වාස සිතුවිලි වගේක් ආවා. එහෙනම් මම දැන් මොකද කරන්න ඕනේ? වහාම ආයෙ ඒක නොවන විදිහට සකස් කරගන්න ඕනේ. ආයේක නොවන විදිහට සකස් කරගන්න ඕනේ. ඉතිගේ සකස් කර ගැනීම සඳහා තමයි හිත මෙල්ල කරන වැඩපිළිවෙල අපි කතා කරේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි ආදී වශයෙන් බොහෝ දේවල් කතා කරා. ඒත් එක්ක පින්නත් මේ විදර්ශනාව පිළිබඳ යම් අදහසක් ඇති කර ගැනීම වටිනවා මේ වෙලාවේ. මම මේ අතන්ට නිකම් මෙහෙම කියන්න. මගේ මේ කය මගේ වැඩක්ද නැත්නම් වෙනත් වැඩ පිළිවෙලක්ද? කාරණා හින්දා දැන් අපි හිතමු ගෙදරක තියෙනවා නැත්නම් අපි හිතමු කොහේ තමන් වැඩ කරන තැනක තියෙනවා අපි හිතමුකෝ වඩු වැඩ කරන මැෂින් එකක් තියෙනවා කියලා. මේ මැෂින් එකට විදුලි බලය ලබා දුන්නාම මේක මහා වේගෙන් ක්‍රියාත්මක වෙනවා. ලීන මැෂින් එකක් කියන්නකො ලොකු. මේ මොළු තියෙන ඒකන විදුලි විදුලි බලය ලබා දුන්නාම දැන් මේ කීයද කරගෙනවා. මේ කීයද මොකුත් දන්නවද? නැහැ. ඒකේ ක්‍රියාවලියක් මේ තියෙන්නේ. කවුරුහරි කෙනෙක් මේකෙන් කොටයක් ගිරන්න ගිහිල්ලා අතක් හරි කකුලක් හරි කැපෙනවා. කියලා හිතන්න. දැන් මොකද වුනේ? ඒ ක්‍රියාවලිය සිද්ධ වුණා කියලා ඒ ඒ ඒ උපකරණය මොනවද දන්නවද? නෑ. ඒ වගේ ඒකේ ඒකේ ක්‍රියාවලියෙන් මට හරියට වැඩක් ගන්න බැරිලා මගේ වැරදීමක් වෙලා. මගේ අත කැපිලා. අත හරි කකුල හරි මගේ කැපුණාම මට මේ මැෂින් එකත් එක තරහ යනවා. මෙයා තමයි ඔක්කොම කරේ මෙයා තමයි ඔක්කොම කරේ කියන එකත් එක තරහ යනවා. ඇයි තරහ යන්නේ නැත්තේ? ඇයි තරහ යන්නේ නැත්තේ? මේ මැෂින් එක මුකුත් කරේ නැති බව අපි දන්නේ හින්දා. එන්නත් මේ තරහ යන ගතියක්වත් තියෙනවා. මැෂින් එකත්. බලෙන් පුළුවන් තරහ ගන්න මැෂින් එකත්. දැන් නේද? මම මෙයාට මෙහෙම කිව්වා. විදර්ශනා භාවනාවකින් කෙනෙකුට හරියටම තේරුම් ගන්න පුළුවන් ළඟ ඉන්න පුද්ගලයා කියන්නේ මැෂින් එකක් ළඟ ඉන්න පුද්ගලයා කියන්නේ එහාට මෙහාට දුවන රොබෝ මැෂින් එකක් වගේ ඒක එක්තරා මේ එක්තරා වැඩ පිළිවෙලකට ක්‍රියාත්මක වෙන බලයක් කරන් තියෙනවා ඒකේ කරන කෙනාට අයිතියක් ඇත්තම නෑ. දැන් මේ අත්ලොත් එක මම කතා කරා දැන්. ඊර්ෂ්‍යාව එන්නේ මට කියලා. කෝපය එන්නේ මට කියලා. ආවට පස්සේ පාලනය කරන්න පුළුවන්ද? ඒක එතන සිද්ධ වෙන ක්‍රියාවලිය. එතන සිද්ධ වෙන වැඩ පිළිවෙලා. දැන් අපි දැන් දන්නවා රොබෝ මැෂින් තියෙනවා. මේ රොබෝවන්ට අවශ්‍ය කරන ප්‍රෝග්‍රෑම් එක, ඒ කියන්නේ එක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන එක. ඒක උපකරණයක්. මේ උපකරණය වැඩ කරනවා මිසක් ඒ ඒ එයාට එයාට එන අන අණුව වැඩ කරනවා. එක එක ඒවාට එයා සංවේදී වෙන හැටියට එක එක ඒවාට සංවේදී වෙන හැටියට එයාගේ ඇතුලේ තියෙන වැඩ පිළිවෙලට අනුව එයා එයා ඒ ප්‍රතිකාර දක්වලා ඒ කටයුත්ත කරන එයාව එයාව අර මේ හදලා තියෙන්නේ එහෙමයි. අපෙත් ඒ වගේමයි කයත් ඒ වගේ පින්නත් හිතත් ඒ වගේ. කයත් මගේ වැඩක් නෙවෙයි කර්ම චිත්ත ඍතු ආහාර කියන වේගයන් වලට අනුව කය සකස් වෙනවා. ඒ කියන්නේ අපිට කැමති වෙලාවට මහත් වෙන්නත් බෑ, කැමති වෙලාවට කෙට් වෙන්නත් බෑ, කැමති වෙලාවට ලෙඩ හදා ගන්නත් බෑ, ලෙඩ හොඳ කර ගන්නත් බෑ. නේද? මේ ශරීරය හරියට රොබෝ මැෂිමක් වගේ. ඉතින් වගේම තමයි පොඩ්ඩක් බලන්න. රොබෝ මැෂින් එකේ තියෙනවා යකඩ අත් යකඩ ඔළුව, යකඩ කකුල් එහෙම කිසිම විදියකින් දන්නවද මං රොබෝවක් කියලා? නෑ දන්නේ නෑ. ඉතින් මගේ හැම මගේ කටු, මගේ දේ, මගේ මස් එහෙම කිසිම විදියකින් දන්නවද මම මිනිසෙක් කියලා? දන්නවද? මගේ මේ ශරීරයේ එක රෝගුවන් ගහක්වත් දන්නවද? මේ අහවල් මිනිස්යාව මම නියෝජනය කරමින් ඉන්නවා කියලා. දන්නවද? එහෙනම් දැන් රොබෝ ශරීරය මේ ශරීරය එක වගේද නැද්ද? ජීවන සංඥා මම හැමදාම කියන්නේ අපි බත් කෑවට හපලා මේක දතක්වත් දන්නේ නැහැ. දැන් බත් කොච්චර යන්නේ නැද්ද මේ දත හරහා? මේක දතක්වත් දන්නේ නැහැ මගේ හරහා බත් ගියාය කියලා. ඒ වගේම පින්නම්නි දැන් මෙතෙන්ට ඇවිල්ලා මට කවුරු හරි දෝෂාරෝපණය කරන්න පටන් ගන්නවා. මේ අත්තන්ට ඇහෙන්න මට ලොකු දෝෂාරෝපණයක් කරනවා. අපි ඔක්කොටම ඇති වෙන්නේ එකම හැඟීමක්. එකම සිද්ධිය මෙතන සිද්ධ වෙනකොට දැන් මම මෙතෙන් යනවා දුරයන් ගියක් තියෙනවා. අපි ඔක්කොටම ඇති වෙන්නේ එකම කැමැත්තද? නෑ සමහර කට්ටිය මේක දැකලා මහා කියනකොට මූණ නරක කරගන්නවා. ඇත්තටම අකමැති දේවල් ඇහෙනකොට නරක කරගන්නවද නරක වෙනවද? නරක වෙනවා. මේ මූණ නරක වෙනවා. හිත නරක වෙනවා. එතකොට එකම දේ මෙතන එකම පසුබිම යටතේ මෙතෙන්ට මම දැන් දුරියන් ගිරියක් ගණන් කියලා තිබ්බහම අපි එක එක්කෙනෙක් එක්කෙනා ඒකට සංවේදී වෙන්නේ ඒක අඳුරගන්නේ කැමැත්ත අකමැත්ත ඇති වෙන්නේ එක එක විදිහට. ඒ මොකක් විදිහටද? අතීතයේ දුරියන් කාලා තියෙන විදිහට, දුරියන් ගැන දන්න විදිහට නේද? එහෙනම් එක එක්කෙනාගේ එක එක්කෙනාගේ එක එක්කෙනාගේ තුල එන එක එක සංකල්ප එක එක සිතුවිලි ඒ ඒ කෙනාගේ අතීත දැනුම ආදිය මත රඳා පැවතිලා යනවා මිසක් ආ ඒක එන එකක් මිසක් කරන එක ඒ මොකක් වගේද ඒක තමයි අර මං කිව්වේ ලීරණ මැෂින් එකේ තිබ්බ නැත්නම් රොබෝගේ ඒ ඒ රොබෝවන් ඒ ඒ වැඩවලට යොදවලා තියෙනවා එතකොට මේ මේ සංවේදී දේවල් ඇති වෙනකොට ඒ ඒ අය ඒ ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා වගේ මේ අපි ඔක්කොමත් ඇහැ කරනාසේ දිව ශරීරයෙන් අපි යම්කිසි අරමුණක් ගන්නකොට ඇතිවෙන ඒ අරමුණ අනුව එක එක විදිහට ඒ ඒ කෙනාට අදාළ නැතුව සිතුවිලි නැగి නැగి නැగి නැగి යනවා ඒ සමහරවිට මහා ප්‍රබල දෙයක් කියනවා දැකලා තියෙනවද කෑ ගහනවා දඟලනවා මහා ක්‍රම ඒ වගේ දේවල් සිද්ධ වෙනවා Tamanගේ පාලනයකින් තොරව. ඒක බලාගන්න ඒක හොයාගන්න කාගේ පැත්තටද හිත යොමු කරලා බලන්න ඕන. Tamanගේ පැත්ත. ඒත් අපේ පැත්තට හිත යොමු කරලා බලනකොට අපිට තේරෙනවා මගේ ළඟ මෙන්න මේ වගේ කාරණාවක් වෙනවා. මේ වගේ කාරණාවක් වෙනවා. එහෙනම් ඒක මට අයිතියක් නැහැ. අනුන්ට අයිතියකුත් නැහැ. ඒක හරියටම ප්‍රෝග්‍රෑම් කරපු රොබෝවක් වගේ මේ ජීවිත අපේ ජීවිතය යන්නේ බාහිර අරමුණු අනුව එක එක එක එක වෙනස් වෙනස් එක එක කෙනාට වෙනස් වෙලා ඉන්නේ ඒ ඒ කෙනාගේ අතීත මතකයන් අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය දේවල් අතීතයේ හඳුනාගත්ත දේවල් අනුව ඉතින් ඕක සම්පූර්ණයෙන් තේරුම්ගෙන ඔය වගේ හැඟීමකින් ජීවත් වෙන්න උනොත් මේ ලෝකේ ජීවත් වෙනකොට මේ එහා පැත්තේ තියෙන මැෂින් එක මේ මෙහා පැත්තේ තියෙන මැෂින් එක කියලා. එහෙම වුණොත් පින්නත් මේ අපි හිතමුකෝ රටේ ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා. එතකොට අපි කියනවා අපි කියනවා මේ රටේ මිනිස්සු කියලා අපි කියන එක වෙනුවට එයාට එන හැඟීම තමයි මේ රට කියන්නේ වෙනත් රටවල් කියන්නේ ඒ ඒ තැන්වල ඒ ඒ අපි කියන එක එක එක එක මේ ಗುಣ ගුණාත්මක භාවයන් කියලා. මේ මිනිස්සුගේ කිසිම ගුණාත්මක භාවයක් නැහැ කියලා. ඒක જાතියෙන් අරගෙන. නේද? අන්න ඒවා හරියට එක එක මැෂින් වගේ. අපි කියන අහවල් જાතියේ මිනිසුන්ගේ ගුණාත්මක භාවයන්. අහවල් අය ආත්මාර්ථකාමී. අහවල් අහවල් අය පරාර්ථකාමී අහවල් જાති කියලා. නේද? ලෝකේ තියෙන. එහෙනම් හරියට ඒ ඒ තැන්වල එක එක විදිහට ප්‍රෝග්‍රෑම් කරපු නේද? රොබොටික් මැෂින් වගේ. ඔක්කොමලා. එහෙමද නැත්නම් ආන්ගේ හැඟීම අපිට ප්‍රබලව ඇති වුණොත් මගේ දෙයකට එහා පැත්තෙන් ප්‍රතිචාර දක්වනකොට එයාට ඒක අයිති නැති එකක් කියලා Tamanට දැනিলা හරියටම උපකරණයක් වගේ කියලා දැනෙන ස්වභාවයට ආවොත් එහා පැත්තට ඒක තරහ යන්නේ අන්න ඒ අවබෝධය නැති හින්දා තමයි පින්නක්නේ අපිට හරියට තරහ යන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, වෛර, මාන්න ඇති වෙන්නේ එක එක පුද්ගලත් එක්ක පුද්ගලවාදයෙන් එක එක එක එක අනවශ්‍ය තත්ත්වයන් වලටපත් වෙලා පලි ගැනීම, ඊර්ෂ්‍යා කිරීම, ක්‍රෝධ කිරීම, වෛර කිරීම ඇති වෙන්නේ ඔන්න ඔය වගේ තත්ත්වයන් නිසා. ඉතින් ඒකෙන්ද අපි කල්පනා කරගන්න ඕනේ මෙන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දැන් ඇත්තටම දැන් ඕක අපි දැනගත්තා. කතා කරනකොට. දැනගත්තට මං කියවම නිකන් මේ අනිත් අයව මැෂින් එකක් වගේ හිතන්න පුරුදු වෙන්න ඕනේ කියලා. දැන් ඒක දැන් දැන් අපි පැහැදිලි කරගත්තා. නමුත් පින්නත් මේ පැහැදිලි කරගත්තත් සැකද නැද්ද? සැකද නැද්ද? සැකයක් තියෙනවා නෑ නෑ එහෙම වෙන්නේ නැහැ කියලා අර අපිට තව හැංගීම් තියෙනවා නෑ නෑ නෑ මෙහෙමයි ඔය කිව්වට දැන් මේ වෙලාව මං කියන තරහකාරයෙක් ගැන මේ හිතන්න පොඩ්ඩක් එතකොට තේරෙයි අයියෝ මෙයා මුකුත් කරලා නැහැ නේ මෙයා මෙයා මෙයා මේ වෙතද යන්නේ කියලා. එහෙම හිතුවට කොයි වෙලාවකවත් එහෙම කිව්වට එහෙම හිතෙන්නේ නැහැ. අන්න බලන්න යම් කිසි කෙනෙක් ධර්ම අවබෝධය කරොත් පින්නත් නේ කියන වචනේ ඒ කියන වචනයත් දැනෙන හැඟීමක් දෙක එකක් වෙනවා. දුඟහක් කියලාට කියන්න කියන්න පුළුවන් දැන් දැන් මාත් එක්ක කතා කරපුවාම මේක මැෂින් එකක් වගේ කියලා දැන් අපිට කියන්න පුළුවන්. මේ ශරීරය ගැන. නමුත් දැන් ඒ හැඟීම දැනනවද? ඒ හැඟීම දැනෙන්නේ. ඒ හැඟීම දැනුණා නම් ලොකු බරක් පල්ලෙහාකින් තිබ්බා වගේ Tamanට අනුන් ගැන පියන ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන්න ආදී ඔක්කොම එක සැනේම නැතිලා. ඉතින් ඔන්න ඔය தත්ත්වක අපි අපේ මේ ජීවිතය මානසිකාරය දියුණු කරගන්න යන ගමනේදී අපි මොකද කරන්න ඕනේ හැම වෙලේම බුදුරජාන් වහන්සේ දේශනා කරපු විදිහට අපේ හැම ක්‍රියාකාරකමක්ම සිද්ධ කරගන්න ඕනේ ඒ වගේ අවබෝධයක් ලබා ගන්න. එන්නේ අවබෝධයක් ලබා ගන්න මේ ක්‍රියාකාරකම් සිද්ධ කරනකොට හැම වෙලේම විමසිලිමත් වෙන්න ඕනේ. අර මං ඉතලා කිව්වා වගේ තමන්ගේ මේ අතීත මට මේ එක මට මේ ටික වෙලාවකට ඉස්සෙල්ලා හෝ නැත්නම් ගිය සතියේ හෝ ගිය මාසේ හෝ ওই වෙලාවක හරි මගේ අතින් අතීතයේ සිද්ධ වුණා වූ යම් කයෙන් වෙච්ච වැරද්දක් වචනයෙන් වෙච්ච වැරද්දක් සිතෙන් වෙච්ච වැරද්දක් කියනවාද අන්න ඒ වැරද්ද නැවත නොවන විදිහට මං හදා ගන්නවා කියලා ඒ සඳහා ගන්න උපක්‍රමයක් ගන්න ඕනේ මේ හිතගෙන අපි ගවේෂණය කරලා තියෙන්න ඕනේ කොහොමද තරහ යන්නේ දෙන්නේ හිත හදන්නේ කොහොමද ඊර්ෂ්‍යා නැති වෙන්නේ හිත හදන්නේ? කොහොමද වෛරය නැති වෙන්නේ හිත හදන්නේ? කොහොමද එක එක එක එක නරක සිතුවිලි එන්නේ නැති විදිහට මගේ හිත හදන්නේ කොහොමද කියලා ධර්මයේ තියෙන. ඉතින් හොයන්න ඕනේ. හරිද? දන්න දෙයක් තියෙනවා නම් නිකන් ඉඳලා බෑ පාවිච්චි කරන්න ඕනේ. අහවල් ලෙඩේ හොඳ කරගන්නේ කොහොමද? අහවල් ලෙඩේ හොඳ කරගන්නේ කොහොමද කියලා කියලා වෛද්‍යවරයා දන්නවා නම් අහවල් ලෙඩේ හොඳ කරන්නේ කොහොමද කියලා දැනගත්ත දේ අපිට කියනවා. කිව්වම හරියනවද ලෙඩේ? නෑ. බෙහෙත් ටික ගත්තට විතරක් හරියනවද? නෑ. හරියට වෙලාවට මාත්‍රයට ඒවා පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේ මේ හිතේ ඇති වෙන නොයේකුත් හැඟීම් වලින් හිත මුදවා ගන්න බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන නොයේකුත් මෙනෙහි කිරීමේ ක්‍රම. හරි? ආගේ මෙනෙහි කිරීමේ ක්‍රමවේද නිබඳව නිබඳව භාවිතා කරලා තමන් අද මගේ අතින් වැරද්දක් වුණා නම් ආයෙ නොවන විදිහට මං හදනවා කියලා හදාගන්න. ආයෙතර ආයෙ වැරද්ද වෙනවා. ආයෙත් නොවෙනවා කියලා ඊට වැඩි හදන්න පුළුවන් වෙනවා එතකොට. මං අහන මෙයාටගේ ඕනම දෙයක් කරන්න පුළුවන් වෙන්නේ කරන්න උත්සාහ කරන කෙනෙකුටද නැද්ද? අසාර්ථක වෙන්නේ උත්සාහ කරන කෙනෙකුටද නැද්ද? අර බලන්නකෝ මම මගේ හිතත් එක්ක හැප්පෙන්න පටන් ගන්නවා කිසිම කෙලෙස් ධර්මයකට එන්න දෙන්නේ නැහැ එන්න දෙන්නේ නැහැ එන්න දෙන්නේ නැහැ කියලා හැප්පෙනවා මම. නරක සිතුවිල්ලක් එන ඒ සිතුවිල්ල ඇවිල්ලා වචනයක් බවට පෙරලිලා ක්‍රියාවක් බවට පෙරලිලා හෝ නරක සිතුවිල්ලක් ප්‍රබල වෙච්ච හැම වාරයකම මොකද කරන්නේ ආය එවැනි සිතුවිල්ලක් ඇති නොවන විදිහට සකස් කරගන්න Taman දන්න සිල් ප්‍රක්‍රමයක් භාවිත කරනවා මන් දන්න සිල් ප්‍රක්‍රමයක් නැත්තම් මට තේරෙන්නේ මේ ඊර්ෂ්‍යාව එනවා මගේ හිතේ මම මොකද කරන්නේ මේ ක්‍රෝධය එනවා මොකද කරන්නේ මේ රාගය එනවා මොකද කරන්නේ මට තේරෙන්නේ මේක නවත්ත ගන්න එක්ක Tamanට ගන්න උත්සාහයක් ගන්නකොට හරියන්නේ නැත්නම් මොකද කරන්න ඕනේ? ශරීරයේ ලෙඩක් හදුනාම ගන්න බෙහෙතක් කරගත්තාම හරියන්නේ නැත්නම් මොකද කරන්නේ? වෛද්‍යරෙක් හොයාගෙන යනවා. ඒ වගේ මේ හිතට ලෙඩක් හදුනාම දන්න උපක්‍රමයකින් මේක सिद्ध කරලා කරන්න බැරි නම් මොකද කරන්නේ? කල්යාණ මිත්‍රේ ආශ්‍රය කරන්න ඕන. කල්යාණ මිත්‍රේ ආශ්‍රය කරන්න ඕන. ඉතින් මේ එහෙම දන්න විදිහකට මොනවා හරි අතුලාන්තයෙන් සිද්ධ කරමින් සිද්ධ කරමින් සිද්ධ කරමින් මොකද කරන්න ඕනේ? ඒක පිරිසුදු කර කර පිරිසුදු කර කර ඉතින් මේක බලා ගන්න ක්‍රමය කොහොමද? මේ වැඩේ මට දුකක්ද අනුන්ට දුකක්ද දෙදෙනාටම දුකක්ද දුක් වැඩි වෙන දෙයක්ද දුක් විපාක තියෙන දෙයක්ද ලෝභ දේස මොහොද කියලා. ඔය හය ආකාරයකින් පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස නැවත සිද්ධ නොවන විදිහට වැඩ කර ගන්නවා. ඒකට ධර්මයේ සඳහන් වෙන්නේ මොකක්ද? අතීතයේ සිද්ධ වෙච්ච දේවල් නම් ඒවා Tamanට මේ වෙනකොට සකස් කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ආයත සංවරයේ පිටණය. ආයත සංවරයේ පිටනවා කියලා කියන්නේ කියන්න දැන් අපි පශ්චාත්තාප වෙන්නේ නැතුව වැරද්දක් වුණාම ඒකෙන් මිදෙන්නේ එහෙමයි. වැරද්දක් වුණා නම් කියන්න කියන්න කෙනෙක් ගැළපෙන කෙනෙක් කියලා සඳහන් කරනවා. වැරද්දක් දැනගත්තාම නුවණ තියෙන කෙනෙක් නුවණ තියෙන කෙනෙක් කවුරු හරි පාපොච්චාරණය කරොත් එයා නිඳා කරන්නේ නැහැ. එහෙනම් නුවණ තියෙන කෙනෙක් වැරද්ද තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉදිරියේ මේක පාපොච්චාරණය කරන්න ඕනේ කියලා කියන්න ඕනේ. කියලා මොකද කරන්නේ මම ආයෙ මේක කරන්නේ නැහැ කියලා හිතෙන්න ඕනේ. ආන් ඒ විදිහටයි මේ ආයත් සංවරේ පිටනවා කියලා කියන්නේ. ඉතින් තමන්ට කවුරුවත් නැත්තම් මොකද කරන්නේ? බුදුරජාන් වහන්සේගේ පිළිම වහන්සේ නමක් ළඟට ගිහිල්ලා පාණාති පාතා වේරමණී කියලා කියන්නේ මොකද්ද? එහෙම එකක් තමයි. අදින්නා දාන වේරමණී කියන්නේ මොකද්ද? එහෙම එකක් තමයි නැවත නැවත නැවත නැවත සමාදන් වීම. හරි? එතකොට නැවත නැවත සමාදන් වීමක් තමයි ඒ ඒ විදිහට මේ අපි සිල් සමාදන් වෙනවා කියලා කරන්නේ. ඒ වගේම දැක්කනේ තියෙනවා කායේන වාචා චිත්තේන ප්‍රමාදේන මයා කතා. කයෙන් වචනෙන් සිතෙන් ප්‍රමාදයකින් මගේ අතින් කෙරුණා. යම් කිසි වැරද්දක් තියෙනවා නම් මට සමාව ලබා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මහා සංඝරත්නයෙන් ඉල්ලනවා. ඉතින් පිළිපාසෙ නමක් ලහරලා හැන්දෑවේ ගිහිල්ලා නිකන් ගාථා කිය කියනවා වගේ නිකන් නොදන්න දෙයක් කියෝ කියෝ ඉන්නවා වගේ කරන්නේ නැතුව මොකද කරන්න ඕනේ මේ අන්න එහෙම පිරිසිදු කරගන්න. වර්තමානයේ නම් මේ දේවල් මේ දේවල් කරන්නේ නැතු වෙනවා. අනාගතේ කරන්නේ මම හිත වෙන්න මේ දේවල් කරන්නයි ඉන්නේ. මම හිත මේ දේවල් කරන්නයි ඉන්නේ කියලා අපි ළඟ අදහසක් තියෙනවා නම් ඒවා ඒවා අර පරීක්ෂණයට දාලා බලන්න ඕන. මම කරන්න ඉන්නේ. මම අහවලා මම අහවල් වැඩේ කරන්න ඉන්නේ. දැන් මගේ පරීක්ෂණයක් තියෙනවා කරන්න ඉස්සෙල්ලා. මොකද්ද? මට දුකක්ද මේක කළොත්? අනුන්ට දුකක්ද? දෙදෙනාටම දුකක්ද? දුක් වැඩි වෙන දෙයක්ද? දුක් විපාක ඇති වෙන එකද? ලෝභ දේශ මොහ වැඩි වෙන දෙයක්ද කියලා බල බල බල බල එහෙමනම් නොකර ඉන්නවා. අර දේ හරිනම් පරීක්ෂණයෙන් පාස් නම් කරනවා. හරි. එහෙම හැම වෙලේම අපි පිරිසුදු කර කර පිරිසුදු කර කර අපේ කටයුතු කරොත් ඉක්මන් වර්ධනයක් අපේ ළඟ සිද්ධ වෙනවද නැද්ද? වැඩි දවසක් යන්නේ නැහැ. වැඩි දවසක් යන්නේ නැහැ. එතකොට ප්‍රායෝගිකව අපි දන්න ධර්මය භාවිත කරන්න වෙනවා අපිට. ඇයි තරහ යන එක අඩු වෙන්නෙම නැහැ, අඩු වෙන්නෙම නැහැ. දැන් තනියම බලන බලන හරියන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? හොඳ කල්යාණ මිත්‍රයෙක් හොයාගෙන යන්න ඕනේ. ඉතින් මේ හිත හදන වැඩ පිළිවෙල. සිත සකස් කරන වැඩපිළිවෙලට හැම නිමේෂයකම හැම නිමේෂයකම ගන්න ඕන උත්සාහය ගන්න ඕන. ඉතින් මේක කරන්න බැරි දෙයක් නෙවෙයි පිටන්නේ මේක අපිට කරන්න පුළුවන් දෙයක්මයි. ඉතින් වැඩ තමන්ගේ සියලු වැඩ කටයුතු අතරේ හිත දිහා පරීක්ෂාවෙන් ඉන්න ඕනේ ඉඳලා මේ වගේ දෙයක් සිද්ධ වෙනවා නම් ඒක නැවත සිද්ධ නොවන ආකාරයෙන් සකස් කරගන්න ඕනේ. ඉතින් ඕක තමයි ධර්මදේශනා 100ක් ශ්‍රවණය කරපු මේ අතන්න මට දෙන්න තියෙන උපදේශය ගොඩාක් අපිට එන මානසිකව එන පීඩනයන් සහ කුසලයන් වර්ධනය කර ගැනීම සඳහා මේ වෙනකන් දේශනා කරපු ධර්ම දේශනා ටිකේ ගොඩක්ම දේවල් තියෙනවා. ගොඩක්ම දේවල් තියෙනවා. තරපාලන කරගන්නේ කොහොමද කියලා තියෙනවා. අප්‍රමාදය දුරු කරගන්නේ කොහොමද කියලා තියෙනවා. එතකොට ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර ආදී එන්නේ නැති වෙන කටයුතු කරන්නේ කොහොමද කියලා තියෙනවා. මේ වගේ Tamanට එන විශේෂයෙන්ම ළඟ ඉන්න කෙනා ගැන එන හදිසි කෝපයන් අයින් කරගන්නේ කොහොමද කියන තියෙනවා. ඉතින් ඒ ඒ විතරක් නෙවෙයි නිවන් දකින්න කල යුත්තේ මොකද්ද කියලා අපි ධ්‍යාන මට්ටම් වල ඉඳන්ම සාකච්ඡා කරා. මේකින්ද අද දවසේ වැඩසටහන් 100ක් සැපිරෙන්න ධර්මදේශනා 100ක් සැපිරෙන මේ මොහොතේ දෙඩිය අධිෂ්ඨානයක් ගන්න මම ධර්ම ශ්‍රවණය කරලා මේ ජීවිතේ සාර්ථක කරගෙන මගේ හිත නිබඳව නිබඳව පිරික්සලා පිරික්ස පිරික්ස බලලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන මමත් උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන අදිෂ්ඨාන ප්‍රාර්ථනාව. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.